අපේ ඉඩම් මංකොල්ල ගන්න යහපාලන ආණ්ඩුව ඉතින් ඉඩම් මංකොල්ල ගන්න කියලා මිඩම් ගේනුන් දෙක නිසා තමයි මේ ප්‍රශ්නේ මේකට දැන්ට ආර 500කට එහා ජනතාවක් එකතු වෙලා තියෙනවා දැන්ට මාර්ගයේ වටා ප්‍රධාන මාර්ගය අවහිර කරලා උද්ඝෝෂණ තාම පාලකයන් කවුරුවත් අපිට සහභාගී වුණේ නැහැ අපේ ඉඩම් විශාල ප්‍රමාණයක් ගේනුන් දෙකුණන් අර යහපාලන ආණ්ඩුව ඉතින් කරන මේ මංකොල්ලට විරුද්ධව තමයි මේ උද්ඝෝෂණ කරන්නේ ඒ නිසා අපි අභියෝග කරන යහපාලන ආණ්ඩුවට හැකි ඉක්මනින් තමයි මේ සත්‍යපත් කරන්නේ නමුත් මේ ඉඩම් අපේ ජීවිත නැති වුණත් මේ ඉඩම් ගන්න දෙන්නේ නැහැ ජීවිත එක අපිට එක වැටුණත් ජීවිත මේ ඉඩම් අයිම වෙනද අපිට දෙන්නේ නැහැ අපේ ඉඩම් අක්කර ගන්න